ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙදෙස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ත්‍රයන්න් වහන්සේ අද මේ උතුම් ධර්මදාන මේ පින්කම අංගුත්තර නිකායෙහි චක්ක නිපාතයේ ආනිසංස වර්ගයේහි එන පාතුභාව සූත්‍රයේ තමයි අප සඳහා අපි මාතෘකා කරගත්තේ. මේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ. ලක්වැසි ලෝවැසි බෞද්ධ ජනතාවට තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අහන්ට ශ්‍රවණය කරන්ට සලස්වමින් දානයන් අතර අග්‍රතර දාණය තමන් සපුරා ගන්නවයි කියන එක පිළිබඳව. ධර්ම දානය මහ ශ්‍රේෂ්ඨ දෙයක්. ධර්ම දානය තුලින් තමයි අනිත් සෑම කුදුමහත් පින්කමක්ම සිද්ධ කරගන්න සිත පහළ වෙන්නේ. ඒ නිසා දානයන් අතර අග්‍ර දාණය ධර්ම දානයයි කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. අද මේ ධම් ශ්‍රවණය කරනු ලබන සදැහැති පින්වතුන්ලාත් බොහොම සතුටු වෙන්න ඕනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ ලෝකයට පහළ වෙන්නේ කල්ප කෝටි ගණනකින්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපිට අදහන්ත ලැබෙනවා. අනේ මේ ශ්‍රවණය අපිට ලොවේ ලෞතර සැප පිණිස හේතු වේවා කියන මේ ප්‍රාර්ථනාවෙන් ශ්‍රවණය කරන්න ඕනේ. මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන පින්වතුන්ලත් එහෙමයි. ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කරන අපත් අප තුන්ගොල්ලම මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ලා ධර්ම දානයෙන් පින්කම සිද්ධ කරන පින්වතුන්ලා අප මේ උතුම් පින්කම අමා මහ නිවන් සුව පිණිස හේතුපනිශ්‍රේ වේවා සංසාර දුක්ගිනි නිවා ගැන්වූ පිණිසම උපනිශ්‍රේ වේවා කියන පැතුමින් ඉෂ්ට සිද්ධ කරගත්තොත් කාට නමුත් මෙය බොහෝ කාලයක් හිතසුව පිණිස ඇසූ පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ සිටින සමයෙහි මෙන්න මේ සූත්‍ර ධර්මය දේශනා කොට වදාලා. තථාගත බුද්ධ දේශනාවෙහි ඇතුළත් සෑම බුද්ධ වචනයක්ම එමත් නැත්නම් මේ බුද්ධ දේශනාවක්ම කොටස් හතරකට බෙදා දක්වනවා. අත්තජ්ජාසය, පරජ්ජාසය, පුච්චාවස්සික අට්ටුප්පත්තික වශයෙන්. අත්තජ්ජහාසය කියලා කියන්නේ තමන් වහන්සේගේ අදහස් පරිද්දෙන් භාග්‍යතුන් වහන්සේ පිටක ධර්මයේ දේශනා කරනවා. පරජ්ජහාසය කියන්නේ අනිත් අයගේ අදහස් පරිද්දෙන්. ඒ වගේම පුච්චාවස්සික කියන්නේ කෙනෙක් ප්‍රශ්නයක් විමසනවා අහන ලද ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් දේශනා කරනවා. අට්ටුප්පත්ති කියන අර්ථෝත්පත්ති යම් සිදුවීමක් මුල් කරගෙන දේශනා කරනවා. මේ ක්‍රමණ්‍ය හතරෙන් තමයි සෑම දේශනාවක්ම සිද්ධ කරන්නේ. තථාගතයන් වහන්සේද මේ තමන් වහන්සේගේ අදහස් පරිද්දෙන් අත්අධ්‍යාසී වශයෙන් මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාලා. චන්නං භික්ඛවේ පාතුභාවෝ දුර්ලභලෝ කස්මින් කතමේ සංචන්නං භික්ඛවේ මහණනි චන්නං පාතුභාවෝ දුර්ලභලෝ කස්මින් ලෝකයට මේ කාරණා හයකගේ පහළවීම බොහොම දුර්ලභයි. කතමේ සංචන්න කවර හය දිනෙකද? කාරණා හයකගේ පහළවීම මේ ලෝකයට බොහොම දුර්ලභයි. දුර්ලභයි කියන කාරණාව තුලින් කියන්නේ මේක සුලභයි කියන කරුණ නොවේ. ඒ කියන්නේ ඊ타මාත්ම කලාතුරකින් සිද්ධ වනු ලබන දෙයක් නිසායි. යමක් ප්‍රතිශතයේ වශයෙන් ගත්තොත් 100ට 75ක් තිබ්බනම් දුර්ලභයි කියලා කියන්නේ නැහැ. 150ක් තිබ්බනම් එහෙම දුර්ලභයි කියන්නේ නැහැ. ඊටත් වඩා බොහොම අඩු මට්ටමක තියෙන නිසා තමයි මේක බොහොම දුර්ලභයි කියලා කියන්නේ. ඒ වගේ දුර්ලභ කාරණා හයක් මේක නිතර නිතර සිද්ධව නොවන බැවින් කල්ප කෝටි ගණනකින් සිද්ධවනු ලබන කාරණා බැවිනුයි තථාගත බුදුරජාණන් වහන්සේගේ මුවින් මේ විදිහට චන්නං බික්කවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින් මේ ලෝකයේ කාරණා හයකගේ පහළවීම බොහොම දුර්ලභයි. තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් මේ ලෝකයේ පින්වතුනි මේ එමත් නැත මේ ලෝකයට තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ සම්මා සම්බුද්ධ වූ තථාගත සර්වඥ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම කියන එක බොහොම දුර්ලභයි. සරලව කිව්වොත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ඊ타ත්ම දුර්ලභ කාරණාවක්. මේ ලෝකයට අපි සරණ ගියා වූ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පහළවීම සිදු වුණේ ඊ타ත්ම දුර්ලභ කාලෙකින්. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයක. මේ මහා භද්‍ර කල්ප බුදුරජාණන් වහන්සේලා සතර නමක් පහළ වුණා. විපස්සී, සිකී, වෙසබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන ලෞතර බුදුරජාණන් වහන්සේලා අපේ භාග්‍යතුන් වහන්සේත් නමක සත් නමක්. මේ සත් නමට පවසනු ලබන සත් බුදුරජාණන් වහන්සේලා කියලා. මුලින් සඳහන් කරන්නට යෙදුන විදිහට විපස්සී සිකී වෙසබහු කියනු ලබන බුදුරජාණන් වහන්සේලා මේ මහා භද්‍ර කල්පේට මත්යෙන් පහළ වුණු බුදුරජාණන් වහන්සේලා. මේ මහා භද්‍ර කල්පේට මත්යෙන් කකුසඳ කොණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා අපි සරණ ගියපු සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනීන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේහි පහළ වුණ ලෝතර බුදුරජාණන් වහන්සේලා. ඉදිරි අනාගතයේහි තවත් ලෝතර බුදුරජාණන් වහන්සේ නමකාක මුලින්දර බුදුරජාණන් වහන්සේ සාරාංශීය කල්ප ලක්ෂයක් පාරමී පූර්ණේ කළා. ඒ සාරාංශීය කල්ප ලක්ෂයක් කියන්නේ අසංකේය හතරක කල්ප ලක්ෂයක්. ඒ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් කියන කාලවක වානුවේදී මහබෝසතාණන් වහන්සේ මේ අනවරාග්‍රු සංසාර ගමනේ අපමණ දුක් විඳා පාරමී පූර්ණේ කරන්නේ ලෞතර බුද්ධත්වයේ පිනිස දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වශයෙන් මේ සමතිස් පාරමී ධර්මයේ පූර්ණේ. දන් දීපු වාර බැලුවොත් ඒ වරකට විතරක් මේ මහමීරු පර්වතයට වඩා උස්වට දික් කරන්න පුළුවන් කියන එක ගැන සඳහන් කරනවා. ඒ තරම් මහ පුදුම විදිහේ පාරමිතාවක් පූර්ණේ කළා. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒ අති දුෂ්කර පාරමී ධර්මයන් පූර්ණේ කරලා තමයි මෙලොවතුරා බුද්ධත්වයට පත් වෙන්න ඕනේ. පින්වතුනි, සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරුකන් දීම සිද්ධ කරලා තියෙනවා. නමුත් මේක දක්වනු ලබන්නේ එක අසංකේයයකට එපමණ ප්‍රමාණයක්ද ශරීර මාංශය දන් දුන්නේ. නැහැ. සාමාන්‍ය මිනිසුත් මොනතරම් එක සිද්ධ කරනු ලබනවද? මේ මහා බෝධිසත්වයන් වහන්සේලා තමන් වහන්සේගේ ජීවිත දන් දීපු වාර ශරීර මාංශ දන් දීපු වාර අනන්තයි අපරිමාණයි. ඒ නිසා තමයි සාමාන්‍ය කෙනෙකුට පූර්ණී කර නොහැකි. අති දීර්ඝ වූ මේ දුෂ්කර වූ මේ පාරමිතාවන් පූර්ණී කරලා ලෞතර දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එබඳු සම් එබඳු බෝධිකාරක ධර්මයන් බුද්ධ කාරක ධර්මයන් පූර්ණේ කරමින් බුද්ධත්වයට පත්වනු ලබන තථාගතයන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකයට බොහොම දුර්ලභයි. ඒ නිසා තමයි හැම කල්හිම හැම වකවානුවේදීම මේ ලෝකයට බුදුරජාණන් වහන්සේලගේ පහළවීම සිද්ධ නොවනවයි කියන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කර නොහැකි මහා වීරියක් 1000ක් වශයෙන් මේ විනය පිටකයේ විනය පිටකයේ ධර්මස්කන්ධ 21000ක් වශයෙන් මේ අපි වැරදි විදිහට විග්‍රහ කරනු ලබනකොට තමනුත් අකුසල් පුරව ගන්නවා. ඒ වගේම අනිත් අයත් ඒ අකුසලයට ඇදලා දාලා අපාගාමී තත්වයටපත් කරනු ලබනවා. වැරදියට බුද්ධ වචනයක් ප්‍රකාශ කිරීම කියන මහා බරපතල අකුසලයක්. ඒ අකුසලයේ මොනතරම්ද කියනවා නම් සතරපාය ආදී දුකට පමුණුවන්ට පුළුවන් මහා බල සම්පන්න අකුසලනාට. අභිධර්මයේ දන්නේ නැති කෙනා ධර්ම කතිකෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු කර්මයේ සහ කර්මාන්තර මොකද කරන්නේ පටලවනු ලබනවා. ඒ වගේම පටිච්චසමුප්පන්න ධර්ම પરම්පරාව අවුල් කරනවා. දේශනා කරදී පටලවනු ලබනවා. නොඑක් නොඑක් වැරදි විදිහට තමයි අර්ථකථන දැක්වීම කියන එක सिद्ध කරන්නේ. ඒ නිසා නිවැරදිව මේ ධර්ම විනය ඉගෙන ගත යුතු ආචාර්ය මාර්ගය අටුවාවත් එක්කම. අන්න එහෙම ඉගෙන ගත්ත කෙනා මේ ලෝකේට පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන විග්‍රහ කරලා දෙනවා. එබඳු කෙනාගෙන් සිද්ධ වෙන්නේ මහා පුදුම සිතක්, මහා ශාන්තියක්. බොහෝ දිනකට මහා යාපතක් සිද්ධ වෙන්නේ. ඒ දේශනාව හේතු කොටගෙන බොහෝ දෙනා පින්වතුනි සුගති මඟ නිවන් මඟ පසක් කරගනු ලබනවා, පහදා ගනු ලබනවා. යම් කිසි කෙනෙක් වැරදි විදිහට දේශනා කරනු ලබන ධර්මයට සාදුකාරයක් පැවැත්වුවොත් ඒ පවත්වනු ලබන සාදුකාරයත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ මොකද මිත්‍යා ධර්මයකට වැරදි දේශනාවකට තමන් සම්බන්ධ වෙන නිසා. එහෙමත් නැත්නම් ඒ එකක් අනුමෝදන් වනු ලබන නිසා. හැබැයි නිවැරදි බුද්ධ වචනය කෙරෙහි හිත පහදවාගෙන සාදුනාදයක් පැවැත්වුවොත් ඒකෙන් සිද්ධ වෙන මහා කුසලයක්. ඒ නිසා අද කාල වෙනකොට ඇතැම් මුදවිය වැරදි විදිහට නොයේ අර්ථකතන පවත්වනවා ධර්මයේ. හරියාකාර විගණ කියාගන්නේ නැතුව හරියාකාරව අධ්‍යයනයක් කරන්නේ නැතුව තමන් මේක එකපාරටම අවබෝධ කරගත්තා වගේ ප්‍රකාශ කරනවා. ඒ නිසා සිද්ධ වෙන්නේ මොකද? තමනුත් මහා කුසල් පුරව ගන්නවා. අපාගාමී වෙනවා. බොහෝ කාලයක් අපායේ දුක් විඳිනවා, පැහැෙනවා. කල්ප කෝටි ගණනකින් අපායෙන් ගොඩ එන්නේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනෙක් බොහෝ බෞද්ධ ජනතාවත් අපායට ඇතන දානවා ඒකමනේ. ඒ කරුණ නිසා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම විනය පිරිසුදු අයුරින් දේශනා කරන පුජ්‍යලයා මේ ලෝකයට බොහෝම දුර්ලභ පුජ්‍යලයෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විනය මේ ලෝකයට පහළවීම කියන එක තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම තරම්ම අතිශයම දුර්ලභ දෙයක්. එතකොට ඒ තරම්ම දුර්ලභයි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන ලබන පුජ්‍යලයා. මේකින් එකට ගැලපෙනකොට මොනතරම් දුර්ලභ දෙයක් බවට පත් වෙනවද? ඒ නිසා මේ පින්වතුන්ලා සිද්ධ කරනු ලබන මේ ධර්ම දානමේ පින්කම මේ ශ්‍රවණය කරුන් ලබන්නා වූ ධර්මය මහා දුර්ලභයි. කල්ප කෝටි ගණනකින් අපිට මේ දේ සිද්ධ වෙන් සිද්ධ කර ගන්නට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පහළවීම යම් තාක් දුර්ලභද ඒ තරම්ම පින්වතුන් ඊටත් වඩා මෙබඳු දේවල් දුර්ලභ වෙනවා. බුදු ශාසනයක විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. ධර්ම දානමේ පින්කම. සබොහොම සන්තෝෂයට හැම දිනම පත්විය යුතුයි. ඊළඟ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනු ලබනවා අරියායතනේ පච්චා ජහති දුර්ලභා ලෝකස්මි මේ අරියායතනේ කියලා කියන්නේ පින්වතුනි අටුවා විස්තර කරන ලබන මධ්‍යම දේශය මේ මධ්‍යම දේශයේහි ඉපදීම කියන එක මේ ලෝකේ බොහොම දුර්ලභ දෙයක්. මධ්‍ය මණ්ඩලයේ උප්පත්ති ලැබනවායි කියන්නේ පින්වතුනි ඊටාම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයකදී මධ්‍යම දේශයෙහි ධර්මයේ පවතින කාලෙද මධ්‍යම දේශේ මධ්‍ය මණ්ඩලේ උප්පත්තිය කියන එක බොහොම දුර්ලභයි. ලෞතර බුදු කෙනෙක් මේ ලෝක යම්තාක් ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද ඒ සෑම බුදු කෙනෙක්ම පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලේ. ඒ වගේම තමයි නියත විවරණ ගත්තැන් පටන් පින්වතුනි. මහා බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ මනුලව උපදිනවා නම් මනුලව උපදිනවා නම් පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලෙමයි. මධ්‍ය මණ්ඩලයෙන් පිට මධ්‍යම දේශයෙන් පිට මේ වගේ ප්‍රත්‍යන්ත ජනපදවල අපේ මේ රටවල උපදින්නේ නැහැ. දැන් සමහර උදවිය නොඑක විදිහට මිත්‍යා මත ප්‍රචාර කරන මිනිසු මුලාවට පත් කරනු ලබනවා. මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා මෙහිමයි කියලා තනිකර මිත්‍යා දෘෂ්ටි. ඒ උදවියට මේ මාර මාරාවේශය වෙලා තියෙන්නේ. මාරාවේශ සිද්ධ වෙලා මාරපාක්ෂික දේවල් වලට පැටිලා නොඑක් විදිහට මිත්‍යා මත පතුරවමු ලබන ප්‍රකාශ කරනු ලබනවා. ඒකෙන් තමනුත් මහා කුසල් කරගන්නවා. ඒවා පිළිගන්න, ඒවා සරණ යන පුජ්‍යල විශාල කුසල් පුරවගෙන ඔවුන් කල්ප ගණනකින් මේ අකුසලයෙන් අත මිදෙන්න බැරි වෙන තත්වයට අත්විඳ අපාගාමී වෙනවා. එතකොට මේ මහ බෝධිසත්වරුගේ පහළවීම ඒ විතරකුත් නෙමේ පින්වතුනි සක්විති රජවරුන්ගේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය කියන එකත් මහ දුර්ලභ දෙයක්. චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබන සක්විති රජවරුගේ පහළවීම සිද්ධ වෙන්නේ මධ්‍ය මණ්ඩලයමයි. එතකොට මහා ශ්‍රාවකයන් වහන්සේලා අසූම් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උත්තමයන් වහන්සේලාගේ පහළවීමත් සිද්ධ වෙන්නේ මධ්‍ය මණ්ඩලයමයි. මහා සිටුවරු මහා සිටුවරු ඒ මහා සිටුවරුන්ගේ පහළවීම සිද්ධ වෙන්නේත් එහෙම. අමත භෝගී ආදී මහා සිටුවරුන්ගේ පහළවීම සිද්ධ වෙන්නේත් එහෙමයි. ඒ නිසා මේ මධ්‍ය මණ්ඩලය කියන එක පින්වතුනි ඊටාම සුවිශේෂී තැනක්. මේ ලෝකේ මහා ප්‍රඥයෝ මහා නුවණැත්තෝ පහළ වුණේ පින්වතුනි මධ්‍ය මණ්ඩල උතුරා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මොග්ගල්ලායන ආදී මහා උත්තමයන් වහන්සේලා මහා ශ්‍රාවකයෝ ඒ වගේම මහා සිටුවරු විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මහ සිටුවරු ඒ පහළ වුණේ මේ මධ්‍ය මණ්ඩලයේම ඒ වගේම තමයි ඒ වකවානුව තුළ මේ මධ්‍ය මණ්ඩලයේ උප්පත්තිය ලබන්න ලැබෙනවා නම් කෙනෙකුට ත්‍රිසංගත සත්‍යයක් නමුත් වෙලා ඒකත් ඇත්තෙම වාසනාවක් එක්තරා විදිහකට ධර්මයේ පවතින ඒ වකවානු සමයේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා ඒ කාලේ මේ මධ්‍ය මණ්ඩලයේ පහළ වීම කියන එක. ඒ නිසා අරියායතනිය කියලා කිව්වේ බලන්න ආර්ය ආයතනිය. ඒක අට කතාවේ දක්වනවා මේ කුමක් කියලාද මධ්‍ය මණ්ඩලය මධ්‍යම ජනපද එහෙමත් නැත්නම් මධ්‍යම දේශය ඊළඟට දක්වනු ලබනවා ඉන්ද්‍රියාණං අචේ කල්ලතං දුර්ලභා කියලා දක්වනු ලබනවා ලෝකස්මි ඒ කියන්නේ කුමක්ද මේ ඉන්ද්‍රයන්ගේ පින්වතුනි අංග විකලාදී ස්වභාවයක් නැතුව බොහොම හොඳට මේ ඉන්ද්‍රයන් පිහිටලා තිබෙනා වූ මේ කාරණාවත් මේ ලෝකේ බොහොම දුර්ලභ දෙයක්. මේ ලෝකේ සමහර පුජ්‍යලෝ ඉන්නවා බොහොම දුර්භාග්‍ය සම්පන්න විදියට අංග විකල ආදී තත්වයටපත් වෙලා ඒ වගේම අතපය විකෘති වෙලා ඒ විදි උප්පත්ති ලැබනවා. ඒ උප්පත්ති ලැබන්නේ පෙර අකුසල් නිසා. පෙර සිද්ධ කරපු අකුසල කර්මයන් විපාක තමයි ඒ විදිහට සිද්ධ වෙන්නේ. යම් කිසි ආකාරයකට පෙර නොඑක් නොඑක් විදිහට සමා හිංසා පීඩා කරලා තියෙනවනම් සත්තුන්ට හිංසා පීඩා කරලා දෙන මිනිසුන්ට හිංසා පීඩා කරලා තියෙනවනේ. ඒ වගේම අතපයට අතපය කඩලා හානි පමුණුවලා අම්මා තාත්තට ගාලා ඒ වගේම නොයෙක් නොයෙක් දේවල් සිද්ධ කරපු ඒ අකුසල කර්මයන් විපාක වාර එනවා. ඒ විපාක වාර නිසා මොකද වෙන්නේ? දැන් ඔය සමහර උදවිය ඉන්නවනේ බලන්නකෝ. පින්වුතුනි සත්තුන්ට ගහනවා, අතපය කඩනවා, නිකන් ඉන්න බෑ කියන අතපයක් කඩලා දානවා. ඒ වගේම සමහර ඉන්න කුරුල්ලොන්ගේ තටු කපනවා. ඒ වගේම නොයෙක් නොයෙක් ඔය වගේ තියෙන ඇතැම් මෙතන බරපතල අකුසල් කරනවා. ඒක විපාක වෙනවා. හරි පුදුමයි මේ අකුසලෙහි විපාකය කියන එක. ආපුවම තමන්ව දුකටපත් කරනවා. පත් කරනු ලබනවා. ඒ දුකටපත් කරන්නේ බලන්නේ එක භවයක පමණක් නෙමෙයි. භව ගණනාවක. සමහර වෙලාවට භව 500 1000 සමහරවිට කල්ප ගණන් ඒ දුකටපත් කරන මොන සතර දැන් සතර පායෙත් උප්පත්ති ලැබනවා. එහෙම ඉපදිලා මනුලොවට ආවොත් ඒ මනුලොව මොකද වෙන්නේ? අංග විකල ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ තත්වයකටපත් වෙලා ඊ타මත්ම දුක්ඛිත ආත්ම භාවයක් විඳිනවා. දැන් ඒවා දැක්කාම අනිත් අයට සංවේගය උපදිනවා. නමුත් සංවේගයේ උපදුනාට අපි කල්පනා කරගත යුතුයි. කරුණු දෙකක්. එකක් අපි මේ ස්වභාවය ඉක්මවල නැතිකම. අනිත් එක තමයි කුමක්ද? ඒ தത്വයට ඒ පුජ්‍යලෙපත් උනේ පෙර සිද්ධ කරපු අකුසල් නිසා. ඔවුන්ට නැවත අපි කරන්න කරන්න ඕන උපකාරය තමයි අපි මේ රෙදි පිළි දීලා, ඇඳුම් පැළඳුම් දීලා, කන්න ටිකක් දීලා විතරක් මදි. අපි සිද්ධ කරන්න ඔබ මේ தത്വයටපත් උනේ තේරුම් ගන්න පුළුවන් නම්. ඔබ මේ தത്വයටපත් උනේ පෙර අකුසල් සිද්ධ කරලා තියෙන නිසා. නිසා මේකෙන් අත මිදෙන්න ඔබ දැන්වත් කුසල් කරන්න. ඔය ඉන්න මට්ටමේ ඉඳගෙන හරි බුදුන් වඳින්න. මල් පහන් පූජා කරන්න. කුසල් ධර්ම સિદ્ધ කරන්න. තරහ ඇති කරගන්න එපා. ගැටෙන්න එපා. දේශය ඇති කරගන්න එපා. ඔය අකුසලෙන් අත මිදෙන්න උත්සාහවත් වෙන්න. ඔබට මතු සසර ගමන හරි ඔබේ සූපත් වේවි. අනේ විදිහට අපි පවසන්න ඕනේ. ඒ වගේම ඒ බඳු තත්ත්වයේ ඉන්න උදවිය තේරුම් ගත යුතු වෙන්නේත් එහෙමයි. යම් කිසි කෙනෙක්ගේ අතකට හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් උප්පත්තියෙන්ම කකුලකට හානියක් වෙලා තියෙනවා නම් ශරීර අවයවයකට හානියක් වෙලා තියෙනවා නම් ඒ තැනැත්තා තේරුම් ගත යුතු මට මේ තත්වයේ සිද්ධ වුණේ පෙර සංසාරේ සිද්ධ කරපු බලවත් අකුසල් නිසා. නිසා මම මේ තත්ත්වෙන් අත මිදෙන්න නම් කුසල් කර යුතුයි. නමුත් සමහරු එහෙම නෙමෙයි. ඒ තත්ත්වෙ ඉඳගෙන තවත් බරපතල අකුසල් කරනවා. ඒ බරපතල අකුසල් කිරීම නිසා උන් තවත් උපතීටපත් වෙනවා. මේ සංසාරෙන් ගොඩ එන්න අතිශය දුෂ්කර තත්ත්වයකටමපත් වෙන මහා කේදනීය තත්ත්වවලට ඒ පුජ්‍යලෝ වැටෙනවා. පින්වතුනි අන්තිම දුක්ඛිත ස්ථානවල. නිසා උත්සාහවත් විය යුතුයි ඒ එබඳු පුජ්‍යලයෝ ඒ தත්වයෙන් ගොඩ ගැනීම පිණිස උන්ට කාරණා වටහලා දීම. එතකොට යම්කිසි කෙනෙක් පිරිසිදු විදිහට ඇස කන නාසා දීන්ද්‍රියන් පිහිටලා තියෙන පුජ්‍යලයක් බවට පත් වෙනවනේ මේක බොහොම දුර්ලභයි. විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක් තුලදී එමතට බුද්ධ ශාසනයක් පවතින වකවානුවක් තුලදී කාලයක් තුලදී ඒ වගේ තත්වයකට අපිට හොඳට ඇස් දෙකක් තියෙනවා පේන්නේ. අපිට හොඳට අතපය තියෙනවා. ශරීර අවයවයන් අපේ හොඳට පිහිටලා තියෙනවා. ඒ විදිහට ඒ අවයවයන් හොඳින් පිහිටලා තියෙන මේ ඉන්ද්‍රියන්ගේ බොහොම නිවැරදි ආකාරයට පිහිටලා තිබීම කියන මේ දෙය අපිට සිද්ධුනේ පෙර සංසාරේ කුසල කර්මයක් නිසා. නිසා ඒ බව අපි තේරුම් අරගෙන පිරි හොඳට තියෙන අත්වලින් හානි සිද්ධ කරන්න හොඳ නැහැ. හොඳට තියෙන කකුල් දෙකෙන් හොඳට තියෙන ශරීරයේ අවයව වලින් අනිත් කෙනෙකුට හානියක් කරලා අකුසල් කරලා අනේ තත්වයේ නැති කරගන්න හොඳ නැහැ. කෙනෙක් තව කෙනෙකුගේ තමන්ගේ අත් දෙකින් තව කෙනෙකුගේ අතක් පයක් කැඩුවොත් ඒ වගේම තව කෙනෙකුගේ අතක් පයක් කපලා දැම්මුත් ත්‍රිසංගත සත්වයේගේ හරි කමන්නේ සිද්ධ කරොත් එහෙම ඒක විපාක එනවා උට. ඌට වෙනකොට මේ සමහරකට මේ ආත්ම භාවයේදී මොහුගේ අතපය කැඩෙන්න පුළුවන්. අතපය අහිමි වෙන්න පුළුවන්. එහෙම වෙච්ච වාර තියෙනවා. සමහරු සමහර සත්‍යයන්ගේ හරක්ගේ ඝාතනය කරන්න මත්ින් කකුල් කපනවා. කකුල් දෙක කපලා අරගෙන යනවා. ඔවුන්ට ඒකේ විපාක එනවා මේ ආත්මෙදිම. පැමිණිලා තියෙනවා. කතා ප්‍රවෘත්ති තියෙනවා එහෙම. වර්තමානයේ සිද්ධ වෙච්ච. ඔවුන්ගේ කකුල් දෙකම හිමි වෙච්ච අවස්ථා තියෙනවා. බලන්තර කුසලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. අර මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. පාපයේ මෝරල විපාකත්වයට පැමිණෙනවා. ඒ වගේ අර කුසල ධර්මයක් විපාකත්වයට එනවා. ඉන්ද්‍රියන්ගේ හොඳ ස්වභාවයක් තියෙනවා නම් ඒක පෙර කුසල. ඒක තේරුම් අරගෙන අපි හැම වෙලේම උත්සාහවත් විය යුතුයි. මේ පිරිසිදුව තියෙන හොඳට පිහිටලා තියෙන අවයව එහෙමත් නැත්නම් ඉන්ද්‍රියන් හේතු කොටගෙන කුසල ධර්ම දියුණු කරගන්න, පුණ්‍ය ධර්ම දියුණු කරගන්න. ඒ වගේම තමයි පින්වතුනි මේ මන්ද බුද්ධික තත්වයට පත්වීම කියන එක. එහෙමත් නැත්නම් මන්දබුද්ධික තත්වයට පත් වෙන්නේ නැතුව යම්කිසි පුජ්‍යලයක් ඉන්නවනම් අන්න ඒකත් බොහොම දුර්ලභ දෙයක් කියනවා. කෙලතොළු මන්දබුද්ධිකාදී තත්වයට පත්වීම කියන කාරණාව අතිශය දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒබඳු තත්වයට පත්වෙන්නේ නැතිව යමෙක් ඉන්නවනම් අන්න ඒ ඒ ස්වභාවයක් බොහොම මේ ලෝකේ දුර්ලභ දෙයක් කියනවා. බුද්ධ ශාසනයක් පවතින වකවානුවක් තුලදී මේ වගේ මානසික විකෘති ස්වභාවයටපත් වෙන්නේ නැතුව මන්දබුද්ධික තත්වයටපත් වෙන්නේ නැතුව සුගති අහේතුකාදී උප්පත්තියකටපත් වෙන්නේ නැතුව යම්කිසි කෙනෙක් ආත්ම භාවයක් ලබලා පරිහරණය කරනවා නම් ඒක බොහොම දුර්ලභයි. එවඳු තත්වයකටපත් දැන් පත් වුණා වූ පුජ්‍යලු දකින්නකොට අපි කල්පනා කරගත යුත්තේ කරුණු දෙකක්. එකක් අපි ඒ தත්ත්වය ඉක්මවල නැහැ කියන එක. අනිත් එක තමයි ඒ தත්වයට ඒ පුජ්‍යලයාපත් උනේ පෙර අකුසල් නිසා සිද්ධ කරලා තියෙන. අපිත් මේ ජීවිතේදී ඒ தත්වයටපත් වෙන අකුසල් සිද්ධ කළොත් හොඳට සීබුද්ධිය කල්පනාව තියෙන මිනිසයා අනිත් අයට නිඳා කරනවා අපහාස කරනවා පරිභව කරනවා දොස් කියනවා ඒ බඳු පුජ්‍යල දැක්වාම දොස් කියනවා ඒ වගේම ඒ බඳු தත්වයටපත් කරන්න නොයික් නොයික් ආකාරයට අනිත් අයට මානසිකව වද දෙනවා, පීඩා කරනු ලබනවා. එහෙම තී එහෙම සිද්ධ කරපු කෙනාට එහි විපාක එනකොට Tamanටත් ඒ වගේ වෙනවා. ඒ නිසා මේවා තේරුම් අරගෙන Taman හොඳ සිහිබුද්ධියෙන් ජීවත් වෙනු ලබන පුජ්‍යලයක් නම් අන්න කුසල් පැත්ත ගැන හිතමින් මේ විදිහ ආත්මයක් මම ලැබුවේ පෙර පිනකට මේ ජීවිතේට මම වටිනාකමක් එකතු කරන්න ඕනේ කියලා අපි සිටිය යුතුයි උත්සාහවත් විය යුතුයි. ඊළඟ කාරණාව තමයි කුසල ධම්මත් කුසල ධම්ම ඡන්தோ දුර්ලභලෝ කස්මී මේ කුසල ධර්මයට තියෙන ලබන ඡන්දය කැමැත්ත කියන එක මේ ලෝකේ බොහොම දුර්ලභ දෙයක්. බොහෝ අයට කුසල ධර්මයට ඡන්දයක් නැහැ, කැමැත්තක් නැහැ. අකුසල පැත්තට තමයි මේ හිත ඇදිලා යන්නේ. අකුසල පැත්තට හරියට පින්වතුනි පහලට ගංගාවක අර දියපාර ගලාගෙන යනවා වගේ කන්දක් උඩින් යම් කිසි දෙයක් අතාරපුවාම පල්ලමට එනවා වගේ තමයි කුසල පැත්තට නිකම්ම හිත ඇදිලා යනවා. නමුත් කුසලයට හිත අද්දෝ ගන්නවයි කියන එක බොහොම අමාරු දෙයක්. හරියට කන්දක් උඩට වතුර බාල්දියක් උස්සන් යනවා වගේ, බර දෙයක් උස්සන් යනවා වගේ, වැලි කොටයක් උස්සන් යනවා වගේ තමයි මේ පින්වතුනි කුසල පැත්තට හිත නැඹුරු වීම කියන එක. නමුත් අපි නැඹුරු කරගත යුතු වෙන්නේ කුසල පැත්තට. ඒක බොහොම දුර්ලභ දෙයක් කිව්වා. කුසල පැත්තට නැඹුරු කරගත්තා වූ ඡන්දය ඇති කරගත්තා වූ කෙනාගේ ජීවිතේ තමයි ආලෝක සම්පන්න ජීවිතයක් බවට පත් වෙන්නේ. කෙනෙකුට දන් දෙන්න මොනතරම් අමාරුද? මොනතරම් සමහර උත්සාහවත් වෙනවද අනිත් කෙනෙක්ගේ හිත නම්ම ගන්න මේ දාණයකට. සමහරවිට මහත්තයා කැමති නෝන කැමති නැහැ. සමහරවිට නෝන කැමති මහත්තයා කැමති නැහැ. gedara සමාහලට පින්කමක් කරනකොට උන කවුරු කවුරු හෝ වේවා හිත නොහොඳ කරගන්නවා. නරක කරගන්නවා. වා කරන්න උදන ඕවා නිකන් බොරු වැඩ, නිකන් බොරුවට ඈ මොකටද වා කරන්නේ? ඔන්න හිත නොහොඳ කරගන්නවා. අර කුසලයට කැමැත්තක් නැහැ. එතකොට දන් දෙන්න කැමැත්ත තියෙන්න ඡන්දේ තියෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් කුසල ධර්ම කුදුමහත් දේවල් සිද්ධ කරන්න මේ කැමැත්ත තියෙන්න ඕනේ. එහෙම තිබ්බහම තමයි මේක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැති කෙනාට බෑ. හැබැයි ඒක තමයි අපිට යහපත. නමුත් අකුසලයට මිනිසු දේ තරහ ඇති කරගන්න, ද්වේෂ කරන්න, වෛරය ඇති කරගන්න, ලෝභය ඇති කර ඒ දේවල් වලට ඒ අකුසල් පැත්ත. නිකම්ම තියෙනවා. නමුත් අන්තිමේදී මරණයටපත් වෙනකොට මේ සියලු දේවල් අපිට දාලා ගහලා අතෑරලා දාලා මේ සෑම දෙයක්ම අපිට යන්න සිද්ධ වෙනවා. අපි මේ කිසිම දෙයක් රැගෙන යෑම කියන එක සිද්ධ කරමු ලබන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන කාලය තුල කුසල් පැත්තට හිත නැඹුරු කරගන්න ඕනේ. ඒ නැඹුරු කරගත්තා වූ කුසල් පැත්තට සිතක් තියෙන ඒබඳු පුජ්‍යලයා මේ ලෝකේ එක්තරා විදිහකට ගත්තොත් ඒබඳු පුජ්‍යලයක් බොහොම දුර්ලභ කෙනෙක්. ඒ වගේම කුසලයට මේ ඡන්දය ඇතිවීම කියන කාරණාව දුර්ලභ නම් ඒ ඡන්දය ඇතිවෙනු ලබන පුජ්‍යලයා දුර්ලභ කෙනෙක්. පින්දහම් ගැන කතා කරන, දම්පින් ගැන කතා කරන පුජ්‍යලෝ බොහොම අඩුයි. මේ වගේ ධර්ම දාන මේ පින්කම් සිද්ධ කරන ලබන පුජ්‍යලෝ බොහොම අඩුයි. ධර්ම ශ්‍රවණය කරන ලබන පුජ්‍යලෝ බොහොම අඩුයි. පිනට දහමට කැමති කුජල බොහොම අඩුයි. සිල් රකින, ගුණ දියුණු කරන, බණ භාවනා කරන, අනික් මව්ට සලකන, පියාට සලකන ඒබඳු කුජලයේ බොහොම අඩුයි. ඒ නිසා පින්වතුල්ලා අද මේ දේශනාව තුළින් ශ්‍රවණය කරපු කාරණා හිතට අරගෙන හිතේ අදිෂ්ඨානය ඇති කරගන්න මේ දුර්ලභ කාරණා හයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරේ. සමේ කරුණ වලින් යම් යම් කරුණ හෝ වේවා තම තමන්ලාගේ සිත් තුළ දිනු කරගෙන තම තමන්ලාගේ සුගති මඟ, ඒ වගේම නිවන් මඟ විවෘත කර ගැනීමට, පාදා ගැනීමට අපි අදිෂ්ඨාන කරගන්නවා මේ උතුම් දේශනාව, ධම් දේශනාව, ඒ සඳහා අපිට උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටවා ගන්න. අංගුත්තර නිකායේ සුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ රාජගිරිය කලපලුවාව නෙළුම් පෙතිස දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මකුලෑවේ සුදස්සන ස්වාමින්ත්‍රයන්න් වහන්සේ